කල්පනා කරන්න එපා සත්‍යමත් වෙන්න. බුදුහාමර කියනවා ඒක ඊට වැඩිය බොහෝම විප්ලවීය උත්තරයක්. තව කෙනෙක් තියා Taman මැරෙන වෙලාවත් Tamanට සින්දු කරන්න අයිතියක් නැහැ. අද ඒ තරම මේ මකර ඇවිල්ලා උප්පත්ති දවසේ ඉඳලා දරුවා මැරෙන තැන දක්වා ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි. හැම එකකම තියෙන සල්ලි විතරයි. සරුවචනාංශේ ඔක්කොම තියදී කියලා තියෙනවා mind your own business. උඹටවත් බෑ උඹ ගැන තියෙන කරන තව කෙනෙක් ගැන කුමන කතාවක්ද? බුදුහාම කියලා තියෙනවා මඩ ගොරුවක ඉදිලා ඉන්න කෙනෙක්. තව එළිය ඉන්න කෙනෙක් ගොඩ දාන්න හදනකොට මොකද වෙන්නේ? බොහොම සරල උදාහරණයක්. අපේ ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ සෙන් මාස්ටර් කෙනෙකු හම්බෙලා තිනවා තායිලන්තේ එයාපෝට් එකේ. ඒ දෙන්නම මාස්ටර්ස් දෙන්නටම භාෂාව බෑ ඉංග්‍රීසි බෑ. ඒ ට්‍රාන්ස්ලේටර් දෙන්නා සුදු සාකච්ඡා කරලා. දෙන සාකච්ඡාවෙන් සෙන් මාස්ටර් කිව්වලු අපේ නම් තියෙන තනි කරම මහා කරුණාව කියලා. අන්තිම සතත් නිවන් දකින්නකම් මම නිවන් දකින්න මම බෝසත්ත්ව පරපරාව පුරනවා ඒ නිසා බොහෝම ජනප්‍රියයි කියලා බෝ මේ සයිඩෝ කියවලු මායේ තියෙන්නේ මම නිවන් දකින්නක විතරයි ඉන් එහාට මොකා නිවන් දැක්කත් මට වැඩක් නැහැ ඊට පස්සේ කොච්චර කැතද කොච්චර පටුද කොච්චර ආත්මార్థකාමීද කියලා ඉතින් ට්‍රාන්ස්ලේටර් දිනරත් අප්සෙට්ලු මහා ට්‍රාන්ස්ලේට් ඊපස්සේ දැන් අරයා කියනවලු අපි නම් එහෙම නැහැ අන්තිම බෙඩ් ඔෆ් ග්ලාස් ග්‍රාස් තනකොළ පෙත් තනකොළ පෙත්තකුත් තනකොලේකොත් නිවන් දකින්නකම මම නිවන් දකින්න. ඒක හරි පළල්නේ. හරි ජනප්‍රියයි. ඊට පස්සේ සයිඩකවලු මම කියන්නේ මම කියප එකක් නෙමෙයි බුදුහාමුදුරු කියප එක මඩගෝරක ඉරිලා ඉන්න කට්ටියට ඉන්න පිරිසේ තව කෙනෙකුට අනුකම්පා කරන්න ගියාම මොකද වෙන්නේ? ඒ නිසා හොඳම වැඩේ තමයි දනිපනි ගහලා ගොඩට ගිහිල්ලා ගොඩ ඉඳගෙන ලීයක් දාලා හරි කමන්නේ මිනිහෙක් ගොඩ ගන්න එක. ඒක වෙයි. අර අනුකම්පාවෙන් කරන්න හදන වැඩේ අපි අපිට මේ වගේ දේවල් විනිශ්චය කරන්න කොහෙන්ද අධිකාරී ශක්තියක් අපිට කොහෙන්ද ආණ්ඩු කිරීමේ බලයක් අපිට මේ මේ පැහෙන අර ලිපගිනි මොලවන තෙක්දිය සැරේ වගේ ඉඳගෙන අපි තවත් මේ අනුගේ සීනි කිරන්න හදනවා අනුගේ ගන්තබා බිස්නස් ඒ නිසා කරනයි කරත්තේ දෙන්නම් විකුණලා මයින්ඩ් යෝන් බිස්නස් එච්චරයි මට කෙලින්ම කියන්න තියෙන එච්චර ඒක හරීම පපුවට පිහින් යනවා වගේ තමයි කරුණාවත් එතක් නැහැ වගේ තමයි ඒකවත් කරන්න බෑ කියලා මම අභියෝග කරනවා Tamange වැඩක්වත් කරගෙන ඉන්න බෑ. මේ සතියෙන් හිටපන් කියවට ඒ හිටින්නෙත් නෑ. ඒ කියද්දී අපි කොහොමද මේ ටර්මිනල් පේෂන් කෙනෙක් ගැන කතා කරන්නේ? මොකද්ද ඒක? බුදුහාමුදුරුවෝත් කතා කරන එකක් නෑ මං හිතන්නේ හිටියනම්. අපි විශේෂීත්වෙ නෙවෙයි. මොකෝයි පැත්තෙන් කරනද අපි අනුකම්පාවමයි කියන උඹ අනුකම්පා කරන හිටපන් උඹ ගැන අනුන් ගැන අනුකම්පා කරන්න ඉස්සලා. මේ ප්‍රශ්නට විපස්සනාවෙන් ගැන වෙන කොහොක්වත් උත්තරයක් නැහැ. විපස්සනාවේ තියෙන ප්‍රශ්නේම තමල ගහන එක විතරයි. වෙන උත්තරයක් නැහැ. ඒක ලස්සනට පෙන්නනවා කරුණාව ද්වේෂයට හැරෙන හැටි. ඒක තමයි පෙන්ලා තියෙන්නේ. මේ මන් දන්නවා තුන් දෙනෙක් විතර ඉන්නවා. අන්තිම වෙලාවේ තාත්තගේ මේක ප්ලග් කරන්න ගලවන්නේ කියලා තීන්දුව කරා. ඊළඳාරිකමට තීන්දුව කරා. තාම පශ්චාත්තාප වෙනවා. ඇත්තට මේක natural decision එකක්. ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා කොහොම කරත් මම තමයි ඒ පිටරට ඉඳලා එනකන් හිටියා ඒ පුතා ආපු ගමන් කිව්වා අයියෝ පිසු කතා කරනවා ගලවන්නේ කියලා. ගැලෙව්වා. ඉවරයි. මල. දැන් පශ්චාත්තාප වෙනවා. ඉතින් අර මහසීර පණිසාංශ කියන්නේ මේ ස්වභාවයෙන් වෙන දේවල් මේකට කමං කොමිට් වෙන්න එපා. තමයි මේකට චේතනා වශයෙන් සම්බන්ධ වෙන්න එපා. සම්බන්ධ වෙච්ච තැන ඉඳලා කර්මයක් වෙනවා. නැතත් ඕක වෙනවා. ඒ නිසා ඒක වෛද්‍ය ශාස්ත්‍රය ඕන ශාස්ත්‍රයක් කරත හැකි. ඉතින් අර මෑනියෝ හිටියේ ඊට වැඩිය දුෂ්කරතාවයකට මේක කළ යුතුමයි මම මොකද්ද ලියන අවසාන කැමැති පත්‍රය කියලා. අන්තිම බයන්නේ කවයි දිනු වෙනවයි කියලා කියන්නේ මතක තියාගන්න ආපිට කරගෙන භ්‍රමචක මේ බූමරැංග එකක් මොනම දියුණුවක්වත් නැහැ. ඒ වගේ මන්දන මං පෙන්නන සෝසස් ඕනනම් ඇමරිකාවේ විතරක් මේ යන සෙල්ලමට පස් දෙනෙක් දැන් කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේ චීන දියුණුවේ තියෙන අමනුෂ්‍ය ගතිය. මේ චීන දියුණුවේ ගසා කෑම අපි ඔක්කොම දැන හෝ නොදැන ඒකේ රූකඩ විතරයි. මොන જાති මොන සංවිධානයකට ගියත් අහුවෙලා ඉවරයි. එකයි කරන්න තියෙන්නේ මම දැන් මෙතන. එතනදී අල්ලන්න බෑ මොකාටවත්. අපිට වෙලා තියෙන්නේ ඊට වැඩිය හොඳයි අනුන්ගේ සීනි කිරණ එක. කරන්න දෙයක් නැහැ. ඒක අපේ ඇබ්බැහිය. අර නිකන් ඉන්නකොට බුලත් ටිකක් හපා වයින් එක බීඩියක් බොන එක නැත්තම් චුගියම්මක් හපා වයින් එක හොඳයි. එහෙම තමයි හිත අනින්නේ. ඊට මීට වැඩිය හොඳයි මම දැන් මෙතන. සුම්මයිරි කියලා කියන්නේ ඔකට දෙමලෙන්. සුම්මයිරි. ඒ මේ මේ කවුද මෙයා ඉන්දියාවේ හිටියා මේ 70 ගණන් වල නැති වුණා අන්තිම හොඳ ස්වාමි කෙනෙක් ඒ මේ කියන්නේ ඉර්සින්නාන්ත කෙනෙක් යා මේ රාජනිෂ් නෙවෙයි රමණ මහරිෂි. එයා බුද්ධ ධර්මයේ කැරියර කරන අද්වෛත වේදාන්තයේ සම්පූර්ණ පොත් තුනකට ලිව පොත් තුනටම දාලා තියෙනම සුම්මයිටි. පුළුවන් නම් නිකන් හිටපන්. මුළු අන්තිම ගැඹුරු ධර්ම ඒක තමයි නිකන් ඉන්න එක. ඒ නිසා මේක ඉතින් අපි අපිට විසඳ ගන්න බැරි අපේ විශේෂයේ ඇති නැති එකක් නිසා බැන්න මොන කරන්නේ දැන් අපි දන්නේ නැත්නම් මොන කරන්නේ දන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. අවසන් සම්මාස කාරණා දෙයක් දැනගන්න කැමතියි. එක විඳින නැති විඳින් විඳීමක් නැති තැනක සැපයක් කොහෙන්ද කියලා සාරිපුත්ත අනුසංගෙන් අහපු ප්‍රශ්නයට දීපු පිළිතුර <coughs> පැහැදිලි කිරීමත් දෙක ඒ විඳින නැති තැනට යන්න අපේ යෝගාවචරයන්ගේ තියෙන කැමැත්ත තෘෂ්ණාවක් වශයෙන් වැඩ නොවැඩීම සඳහා ගත යුතු පියවරගෙන පැහැදිලි කරගෙන අවසර. පළවෙනි එක කියලා තියෙන්නේ ආර්ය ව්‍යවහාරයේ හැටියට දුකක් කියලා කියන්නේ විපරිණාමයක් තියෙන තැන. යමක් පෙරලෙන් සුණා ඒක දුකයි. යමක් පෙරලෙන් සුළු විපරිණාම දුක දෙන දෙයක් නම් ඒක ආත්මය කියන්න බෑ. ඒ නිසා ලෝකේ විඳිය හැකි සෑම සැපක්ම වෙන දෙයක් බවට පත් වෙනවා. අපි දන්නේ හැම සැපක්ම හැම දුකක්ම දුකක් සැපක් බවට සැපක් දුකක් බවට පත් වෙන සුළු දේවල් වෙනස් වෙන සුළු දේවල් ඉව කිසිම දෙයක් ආර්යයන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සැපක් විදිහට බාරගන්නේ. එහෙම වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ඒක විඳින්න බැරි එකක්. අන්න ඒක විතරයි සැප. ඒ මොකද ඒක වෙනස් වෙන්නේ නැති නිසා. ඒක වෙනස් වෙන්න දෙයක් නැහැ. දෙයක් තියෙනවනම් වෙනස් වෙනවා. අපි ගත්තොත් පට ව්‍යාපෝතයේ තියෙන වෙනස් වෙන අවකාශයේ වෙනස් වෙන දෙයක් නැහැ. සැප දුක දෙක වෙනස් වෙනවා අදුක්කම සුඛේ වෙනස් වෙන දෙයක් නැහැ. චේතනාවක් කිරුවොත් චේතනා කරපු දේ වෙනස් වෙන විතර චේතන නොකර හිටිය ස්වභාවයයි අපිට ප්‍රශ්නයක් නැහැ. විඥානේ තිබුණොත් ඔය උසස් මම පහත් අනම්මනම් කරයි එයා උසස් කියනවා නම් එයා උසස් වෙච්චාවයි මම උසස් වෙනා වෙච්චාවයි ඕන දෙයකට යටත් පහත්ලා නිහතමානී වෙනකොට අපි කිසිකට කොමිට් වෙන්නේ. ඒ වගේ තමයි වේදනාවෙත් අවේදිත தත්ත තමයි දුකකටපත් වෙන්නේ නැත්. ඒ නිසා ඒක ආර්ය වේවහරි දුකකට නැති නිසා සැපක් කියලා කියනවා. අවේජිද්දයක් කොහොමද වෙන්නේ කියලා. අනිත් එක තමයි එහෙව් ප්‍රාර්ථනා නැති තැනකට යන්න මොන විදිහේ ප්‍රාර්ථනාවකින්ද යෝගාවචර යන්න ඕනේ කියන එක. මේකට තියෙනවා සූත්‍රයක්. ඒකට කියන්නේ බික්කුණුපස්ස සූත්‍රය වෙන්න ඇති. මම හිතන්නේ මට පැටලිලා තියෙන්නේ. ඒකේ තියෙනවා හරි ඉන්ටරෙස්ටිං ඒ සූත්‍රේ. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බොහොම උස මහත තියෙන හොඳට බණ කියන්න පුළුවන් ලස්සන ස්වාමීන් වහන්සේ නමක් ස්ත්‍රීන්ට රාග දනවන. ඒ නිසා භික්ෂුණීන් වහන්සේ නමකට පිළිබඳ හිත පහළ වෙනවා. ආනන්ද හාමුදුරුවෝගේ පිළිබඳ හිත පහළ වෙනවා. පහළ වෙලා කොච්චර ලෙඩ වෙනවද කියනොනම් එයාට කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ මොනවත් නැහැ ලත්තන වැටෙනවා. ලව්සික් කියලා කියන්නේ කලු කුමාර දිෂ්ටි කියලා කියන්නේ ඕන්න ඕකට තමයි. වැදලා දැන් හොඳටම ෆ්ලැට්. ඊට පස්සේ ආනන්ද ඒ භික්ෂුණිය කතා කරලා කියන උපස්ථායිකාවට ගිහිලා ආනන්ද හැමතුරන් කියන අසවලාට අන්තිමයි පිටිටියක් අහන්න කැමතියි කියලා කියන්නේ කියලා. ඒ හැම ආරාධනාවක පිටිපස්සේ මොකද්දෝ තියෙනවා. උපස්ථායිකාව ගිහිලා කිව්වොත් ආනන්ද හැමතුර යනකොටම දන්නවා. ආනන්ද හැමතුර මීටරයක වැඩ කරනවා. ආනන්ද ළඟට ගිහිල්ලා කියනවා බගිනිය මේ කයක් ඇති වෙන්න හේතු හතරක් තියෙනවා. ආහාර හේතු වෙනවා, තෘෂ්ණාව හේතු වෙනවා, මාන්න හේතු වෙනවා, මෛතුන සේවනයේ හේතු වෙනවා. අපේ ਸਰුවචනාසික තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි ආහාරයට තියෙන ආශාව මාර්ගයෙන්ම ආහාරයට තියෙන ආශාව කපන්න පුළුවන්. වන්දන වන්දන පිටක් පාස මෙනෙහි කර කර වන්දනකොට ආහාර ආශාව ආහාර මාර්ගෙම කපත හැකියි. තණ්හාව තණ්හා මාර්ගයෙන් කපන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. තණ්හාව පිළිබඳ ආසාව කපන්නේ තණ්හාවෙන් කොහොමද? මේ ලෝකේ හැම කෙනෙක්ම තණ්හාවකින් යුක්තව ඉන්නේ. අදහන දෙයක් තියෙනවා. යමක් පිටිපස්සේ එලවනවා. ඒ හැම කෙනෙකුටම එලවන දේ පෙන්වන්න පුළුවන්. මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕන. මම සිවිල් සර්වන්ට් කෙනෙක් වෙන්න ඕන. මම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. ඉතින් එහෙමනේ අපේ තියෙන්නේ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ආසාවක් ඇති කරන මම ඊට පස්සේ ආසාවක් ඇති කිරීම නැති කරනවා කියන ආසාව මම කිසිම දෙයකට වෙනස ආසාවක් කරන්නේ නැහැ කියන ආසාව ගන්නවා. ඒක තමයි නිවන කියන්නේ. ඊට පස්සේ මාන්නක්කාරයන් අතර හැම කෙනාම තව කෙනෙක් පරදවල දිනන්න හදනවා. මේකේ මාන්නයක් ගන්නවා සියල්ලන්ටම මේ දේවල් අඩු වැඩි වශයෙන් හම්බ වෙලා තියෙනවා නම් මම ගන්නවා මාන්නයක්. මාන්නේ නැති තැනට මම යනවා කියලා. ඒකල කියනවා බගින්නේ නැබැයි මයිතුන සේවනේ නම් මෛතුන සෙවෙනේ මාර්ගය නම් නැති කරන්න බෑ. ඒක නම් බුදුහාමුදුරෝ ඩේන්ජරස් කියලා කියලා තියෙනවා කියනකොට භික්ෂුණියට තේරෙනවා ආනන්ද හාමුදුරුවෝ තේරුම් ගත්තයි කියලා. එතකොට උන බහිනවා වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම ඇතින් වෙච්ච වැරද්දට මට සමා වෙලා මට ආයති සංවරයට සමාව දෙන්නයි කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ මුළු ශාසනයෙම බගිනියෙනි වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ආයති සංවරයේ පිටේම තමයි ලොකුම දේ නිසා මම උඹට සමා වෙනවා මගතියුම් තරද්දක් වෙලා තියෙනවා සමා වෙන්නේ කියලා. ඒකේ පෙන්වන ආහාර මාර්ගයෙන් ආහාර කපතගේ, තණ්හා මාර්ගයෙන් තණ්හා කපතගේ, මාන්නේ මාර්ගයෙන් මාන්නේ කපතගේ, මේ මෛතුනේ මාර්ගයෙන් නම් ඒත සේතු ගහතෝ. ඒකට වෙන පාලම කඩා දානවා කියලා. එනිසා අපේ ශාසනයේ කිසිම තැනක තන්ත්‍ර පැත්තට ගිහිලා නැහැ. නමුත් තණ්හා මාර්ගයෙන් තණ්හා මාර්ගය කපන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒක හොඳ විස්තරයක් තියෙනවා ඒ සූත්‍රයේ. මාන්නේ මාර්ගයෙන් මාන්නේ කපන හැටි පෙන්ලා දීලා තියෙනවා. ආහාර මාර්ගයෙන් ආහාර කපන හැටි පෙන්ලා දීලා තියෙනවා. මේක නිකන් මේ රැඩිකල් ක්‍රම තියෙනවා. තර්කෙන් යන්න පුළුවන් නෙවෙයි. බුදුරජාණන්සේ ඉන්න කාලේ ওই වගේ ප්‍රශ්න ඇති වෙච්ච නිසා අපි බේරලා තියෙනවා. එහෙම නොවුණා නම් එහෙම ඔවා කල්පනා කරන කවදාක කල්පනා කරලා ගන්න බෑ. සරල වශයෙන් දැනගන්න ඕනේ අදුක්කම සුඛ කියන தত্ত্বය. ඒක දැනගන්න බෑ කියන එකක් විතරයි කියන්න තියෙන්නේ. සැප දැනකොට සැප මෙනෙහි කරන දුක දැනකොට දුක මෙනෙහි කරන. ඒතකොට ඉතුරු වෙන දේ තමයි අදුක්කම සුඛ කියන්නේ. එනේන සැපයක් සැපයක් වශයෙන් මෙනෙහි කරා. එනගෙන දුකක් දුක වශයෙන් මෙනෙහි කරලා ඒ ටික අයින් කෙරුවට පස්සේ ඉතුරු වෙන දේ. අපේ ජීවිතේ හුඟ වෙලාවකට තියෙන හැම කරන්න බැරි එකක්. ඉතින් ඒක විඳින්න නැති නිසා තමයි අපි මේ සංසාරේ ගියේ මෙතෙක්. අපි කවදා හෝ ඒකට මේ කියන්නේ චිත්‍රය දිහා බලන ගමන් කැන්වස් එක දිහා බලන්න ඕනේ. චිත්‍රය හරහා කැන්වස් එක දිහා බැලුවාට පස්සේ අදුක්කම සුඛයේ උඩ තමයි සැප දුක දෙක ඇඳිලා තියෙන්නේ. අපි මේ සැප දුක දෙකේ විචිත්තත්වයේ බලපු නිසා කැන්වස් එක පේන්නේ. අපිට දැන් තියෙන්නේ චිත්තය හරහා කැන්වස් එක බැලුවොත් මානවයා තුර සමාකාරව තියෙන ගුණයක් තමයි අදුක්කම සුඛය. දන්න මිනිහා සත්පුරුෂයා දන්න මිනිහා කල්යාණ මිත්‍රයා නොදන්න කෙනා අසත්පුරුසයි තමන්ටම තමන් අසත්පුරුසයි කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. මේ පාරන්න කියන්නේ පත්‍යක් නෙවෙයි. මැදමාවත. වේදනා ස්කන්ධය දිහා බලනකොට මධ්‍යමාවත කියන්නේ අදුක්කම සුඛය හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටලා තියෙන්නේ. සැප හරහත් නෙවෙයි දුක හරහත් නෙවෙයි. මේ දෙක දැනගෙන අතරින්න ඕනේ. මේ දෙක අන්ත දෙක මැද තියෙන අදුක්කම සුඛය. ඒ නිසා හොඳම දේ තමයි සැප නොලබ සැප දැනගන්න බෑ. දුක නොලබ දුක දැනගන්න බෑ. නිසා පැමිණෙන සෑම සැපක්ම පෑම දුකක්ම අන්ත දෙක අවබෝධ කිරීමට අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. නිසා දුක ප්‍රහාණය කරන්න යන්නත් එපා. සැප අල්ලන්න යන්නත් එපා. මේ දෙක මේ දෙපැත්තේ ගඟේ ඉවුරු දෙක වගේ මේ දෙක දැනගෙන මේ දෙක අත්හැරීමෙන් තමයි මැද පවතර වැඩි. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමේ අපේ තියෙන සදාචාරය හැමදාම දුක අයින් කිරීමේ සදාචාරයක් කියලා. ඉතින් ඒක තියෙන කක්කල් අපිට මේ මැද පවතර වැටෙන්න බෑ. විශේෂයෙන්ම මේ මේ මේ කියන විදිහේ ජීවිත දර්ශනයක් ආධ්‍යාත්මයක් දර්ශනයක් තියෙන විපස්සනා විතරයි දානේදී සීලේදී සමත භානදී හැම වෙලාවෙම හොඳ නරක හරි වැරදි ඔක්කොම තියෙනවා. නමුත් ඒ හරහා ගිහිල්ලා විපස්සනාට ඇවිල්ලා තමයි ගමන කෙලවර කරන්නේ. නිසා අරව ප්‍රයෝජන අරගෙන අන්තිම විපස්සනායෙන් තමයි ඒ මුදුන්පත් වීම කියන්නේ කෙලපැමිනීම සිදු වෙන්නේ. ඒක ප්‍රඥාවන්තයින පමණයි, වීරියවන්තයින පමණයි, සතියේ තියෙන කට්ටිය පමණයි හැමෝටම කරන්න බෑ. අනික් ටික එතකන් කරගෙන කරගෙන කරගෙන දියුණු කරන දියුණු කරන යන එක තමයි තියෙන්නේ.